හොඳයි මේ අවස්ථාව අපි කරන්න බලාපොරොත්තු වෙන මේ පරියංක භාවනාව පිළිබඳ උපදෙස් දෙන්න ඉස්සලා මම වචන ස්වල්පයක් ඉංග්‍රීසියෙන් මතක් කරනවා අපි මේ සහභාගී වෙන සිංහල නොදන්න අපේ සුළු පිරිස වෙනුවෙන් I welcome all uh, Sudhu Hamduru, Sudhu Manio and uh, anyone who Uh, cannot understand Sinhala. So what we are going to do is a uh, one-day program, non-residential, and timetable is, now it is uh, 8.40, till 9.30 we will be having a group sitting meditation. I will give little guidance in Sinhala. And then 9.30, 10, we have a walking session. And 10 to 11, another one hour of sitting meditation. 11 onward till 12.30, the lunch dana and the rest period, 12.30 to 1.30, walking session, walking meditation, 1.30 to 3 o'clock, we have question and answer session. It's kind of a common interview or discussion. Uh, Whatever the language you raise the question, accordingly answers will be given. And 3 to, from 3 o'clock to 3.45, another walking session, 3.45 to 4.30, sitting meditation. That is the end of the uh, day's program as far as the elders are concerned. 4.30 to 5, this whole will be rearranged for the schedule Satipasala program. And from 5 to 7, we are going to take 2 hours for the mindful kids. And 7.30 to 8, uh, the routine uh, Buddha Puja in the Dhammasarana temple. And 8.15 onward till 9.30, we are going to have a Dhamma talk, of course in Sinhala. That is what we uh, schedule for today and tomorrow. Uh, both the days we will be having this non-residential retreat. Having said that, I will now turn into uh, Sinhala language for the introduction, for sitting meditation. ඉතින් මෙතනදී අපි කාලය ගන්න බලාපොරොත්තු වුණොත් uh, අලුතෙන්ම වගේ ඇවිල්ලා මූලික භාවනා උපදෙස් ලැබුණොත් හොඳයි කියලා බලාපොරොත්තු වෙන උපාසක උපාසිකාවන් ගැන කල්පනා කරලා uh, අපි කරන්න බලාපොරොත්තු වෙන ඉස්සෙල්ලා වාඩි වෙලා කරන භාවනාව පිළිබඳව තොරතුරු ටිකක් හඳුන්වා දීමක් කරන්න. ඉතින් ඒක නිසා මම කැමති දැනගන්න පිරිසේ කවුද මේ වගේ මූලික තොරතුරු අපේක්ෂා කරන ඉස්සෙල්ලාම ආපු අය කවුරු හරි ඉන්නවනම් කරුණා කරලා අත උස්සලා ඉංගියක් කරන්නයි කියලා මම ඉල්ලා හිටන උපදේශ බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒකට ධම්මසන්න පන්සලට මම දැන් අවුරුදු 10 15ක් එන නිසා ගොඩ දෙනෙක් මගේ මූණත් අඳුරනවා උපදේශුත් ලැබලා තියෙනවා. කෙසේ නමුත් අපි මේ අලුතෙන් අත උස්සෝ පින්වතුන් වෙනුවෙන් වාඩි වීමේ උපදේශ එහෙම නැත්නම් ඉඳගෙන කරන භාවනාව පිළිබඳ උපදේශ අහනකොට පරණ කට්ටියටත් තේරෙවි දැන් ටිකක් ඉස්සට වැඩි වෙනස් වගේ උපදේශ වර්ගයක් යන්නේ කියලා. අර එහෙම නැත්නම් උපදේශ ටිකක් අලුත් වැඩිය වෙලා තියෙනවා කියලා. ඒක නිසා මම මේ අලුතෙන් ආපු අයගෙත් පරණ පුරුදු අයගේ දෙගොල්ලගෙම අවධානය ඉල්ලා සිටිනවා. අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ වාඩි වෙලා සතිමත් වීම පිළිබඳව ඉගෙන ගන්න එකයි. ඉතින් ඒ සඳහා අපට සර්වචන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම් සඳහන් වෙන සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් ඒකේ ප්‍රධාන වශයෙන් ආකාර තුනකට අපේ ජීවිතයේ දවසක අපිට මේ සතිය ලං කර ගන්න පුළුවන්. එයින් වඩාත්ම පූර්ණ කාලීන වගේ යෙදিলা කරන සතිය පිහිටීමේ කටයුත්ත කෙරෙන්නේ මේ ඉඳගෙන කරන භාවනාදී නැත්නම් වාඩි වෙලා ඉන්න පර්යංක භාවනාවේදී. ඒක කොච්චරද කියනවනම් අපි කවුරු හරි වාඩිලා ඉන්නවා දකින්නකොටම බද්ධ පරියන්කේ භාවනාව කියන අදහස් තමයි අපිට එන්නේ. භාවනා කියනකොට ඉඳ ගන්න මතක් වෙනවා ඉඳ ගන්න මතක් කරලා භාවනා කරනවා. ඒ නිසා ඉඳ ගන්න බැරි කට්ටිය භාවනා කරන්න බැරි කට්ටිය විදිහට තරමටම දැන් මතයක් පැතිරලා තියෙනවා. නමුත් අපි පටන් අරගත්තට ඒකේ ඒක නෙවෙයි සමස්තේ අපි යනවා අනික් දේවල් වලටත්. නමුත් අපිත් අදත් ධම්මසරණෙත් පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ වාඩි වෙලා කරන භාවනාවේදී. ඉතින් ඒක සඳහා හිත ඉරියව් හතරෙන් මේ වාඩි වෙලා ඉන්න ඉරියව් මොකද්ද කියලා සඳහන් කරන්න බෞද්ධයන්ට හරි ලේසි. අපි සර්වඥාන්සේගේ පිළිමයක් ඉස්සරහින් තියා ගන්නවා. එතකොට පේනවා මේක තමයි වන්නේ අපි හිතන නැත්නම් අපේ සාස්ෘණ වහන්සේ භාවනා කරනකොට ඉන්න ඉරියව්ව මේක වෙන්න ඇති කියලා. නමුත් අපි දන්නවා අර මතක් කරා වගේ ඒ ඉරියව්ව ඉන්න බැරි නිසා හුඟව දෙනෙක් භාවනාවට පැකිලෙනවා. නමුත් අපි මේක දර්ශීය ඉරියව් වශයෙන් ගත්තට Taman උඩුකය කෙලින් තියාගෙන ඉඳ ගන්න පුළුවන් ආසනයක් බිම හෝ වේවා කොට්ටේක හෝ වේවා එහෙම නැත්නම් වෙන පුටුවක හෝ වේවා ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මිත්‍රිගල නිතරම කියනවා භාවනා කරන්න වාඩි වෙනකොට වාඩි වෙලා මේ කය සකස් කරගන්නයි කියලා. ඒ සකස් කිරීමේදී හිත සකස් කරනවා කියන එක තමයි සිල් සමාදන් වෙනවා කියන්නේ. හිත අලුත් කරනවා අපි. දැන් මං ගෙදර දොරේ නෙවෙයි ඉන්නේ මම පන්සලකට ඇවිල්ලා ඉන්නේ සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා සුදු ඇඳගෙන බාපණයක් දාගෙන සිල්ලුතුන් වට කරගන්නකොට හිත අලුත් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකට මේ කය සූදානම් කිරීමේදී අපි මේ අත පිට අත තියාගෙන ඒ සඳහාම ගත කිරීම ඒකත් කය සකස් කිරීමක්. ඒ විදිහට කය සකස් කරගන්නකොට උපමාන දෙකක් නැත්නම් සලකා බැලිය යුතු කාරණා දෙකක් ලොකු සංසි මතක් කරා. ඒ ආනපාන සති පොත ලියන වෙලාවේදී මම කැමති මේ දෙක මතක් කරන්න. ඒ තමයි ඉඳගත්තට පස්සේ Taman Tamanගේ කයට හිත යොදලා බලන්න ඕනේ. Taman වාඩිලා ඉන්න ඉරියව සමබරද කියලා. යම් විදියකින් විසම බරණම් Taman දැනගන්න ඕනේ ටික වෙලාවකින් කයේ වේදනාව මතුවෙට පටන් ගන්නවා. ඒ නිසා පටන් ගන්නකොටම වම් පැත වම් අත පැත්ත දකුණු අත පැත්ත සමබරද කියන එක බලන්න. දෙක භාවනා කරනවා කියලා වාඩුණාට පස්සේ ඇඟ අතපය දඬු කරගන්න එපා. පුළුවන් තරම් සැහැල්ලුවෙන් තියාගන්න ඕන. ඉතින් මේ සමන් වාඩි වෙලා ඉන්න ඉරියව සමබරද කියලා බලන්නත් දඬු වෙලා තියෙනවද කියලා බලන්න ලේසි ක්‍රමයක් තමයි තමන්ගේ ඇස් දෙක වහගෙන මේ කයට හිත යොදන එක. අන්නේම කයට හිත යොදලා කයෙන් අහන්න ඕනේ. කයෙන් සහයෝගය ලබා ගැනීම පිණිස මම ඉඳගෙන ඉන්නේ පහසුවෙන් සහැල්ලුවෙන් සම්බරව ලිහිච්ඡ ස්වරූපෙන්ද කියලා. එහෙම නොවුනොත් හිතයි කයයි යාළු වෙන්න තියෙන ඉඩ අඩුයි. එහෙම සහැල්ලුව ලිහිච්ඡ ස්වරූපෙන් වාරිලා හිටියොත් අවස්ථාව වැඩි වෙනවා. ඒ මොකද මේ මුළු පරියන්කේ පුරාම අපි බලාපොරොත්තු වෙන්නේ හිත කයෙහි පැවැත්වීම සඳහා. ඒක සරුවච්චන් වහන්සේගේ වචනෙන් ශ්‍රී මුක දේශනාවෙන් කියනවනම් අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා අපි පරිසරය වෙනස් කරගෙන නිසීදති පල්ලංකං ආභුජිත්වා කියලා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරනවා. මේ පළඟ බඳ වාඩි වෙලා ඒක ආභෝග කරන්නයි කියලා. මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හිතින් ගන්න කියලා. සකස්ම හිතින් ගන්න කියලා අන්න ඒ සඳහා ඇස්සසා ගැනීම හුඟක් හොඳයි. ඇස් ඇරියොත් ගොඩක් හිත පිට සැරිසරන්න පටන් ගන්නවා. පියාසරන්න පටන් ගන්නවා. නිසා ඇස් දෙක වහගෙන මෙන්න මේ ආභෝග කිරීම එක පැත්තකින් තමන්ට කරන මෛත්‍රිය. දෙපැත්තෙන් නැත්නම් දෙවෙනි කාරණාව සත්‍යමත් වෙච්ච බවට ලකුණක්. ඉතින් මේ දෙකම දුෂ්කර කර්ම. ඒ මොකද හේතුව අපි දවස පුරාම කයටමයි වෛර කිරීම තමයි කරන්නේ. gedara dora ඉන්නකොට කවදාහකවත් මේ කය ගැන බලන්නෙත් නැහැ. ඒකෙන් ආරකෙක්ගෙන් බල්ලෙක්ගෙන් ඌරෙක්ගෙන් වගේ වැඩ ගන්නවා. ඒකට විවේක දෙන්නෙත් නැහැ. කයට හිත ආවොත් හිත ඉන්නම කැමති නැහැ. මේක අතීතෙට දුවනවා අනාගතෙට දුවනවා වෙන කෙනෙක් ගාවට දුවනවා වෙන තැනකට දුවනවා ඉන්න කැමති නැහැ. දැන් අපි හිත අලුත් කරන කය අලුත් කරගෙන අපි මේ කයට මෛත්‍රී කිරීම, කයත් එක්ක යාළු වීම, ආද වීමයි මේ කරන්නේ. ඒක නිසා අපේ ප්‍රයත්නය, පරියන් භාවනා ප්‍රයත්නය මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න. අන්නේ සඳහා කයට කරදරයක් නැතුව සම්බරව තැම්පත් කරලා, තැම්පත් වෙච්ච සම්බර කය හිතින් දකින්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ඒකට පාලි වචනේ ආභෝග කරනවා කියලා කියන්නේ. ආභුජිත්වා කියලා කියන්නේ ඉති ආභෝග කොට. මේකේ ප්‍රයෝජනේ මොකද්ද? නැවත පරියන්කේ ඉන්න වෙලාවේ කොයි වෙලාවක හරි හිත පිට ගියොත් ශබ්ද නිසා, වේදනා නිසා, හිතවිලි නිසා ආය කයට හිත ගත්ත බව දන්නේ අර කලින් ගත්ත ලකුණත් එක්ක සංසන්දනේ තමයි. කලින් ආභෝග කරලා තිනවනම් පිට ගිය හිත දැන් කයට ආවා කියලා දැනගන්න පුළුවන්. ඒක සඳහා අපි කය අඳුන ගන්න ඕනේ, යාළු වෙන්න ඕනේ. ඒකට කියනවා ආභෝග කරනවායි කියලා. ඒ සඳහායි සම්බරව වාඩි වෙන්න කියන්නේ. ඒ නිසායි මේ සහැල්ලු ස්වරූපෙන් තියන්න කියන්නේ. එතකොට හිතට කය එනවා. මේකට කියනවා හිත සතිය එළඹ සිටිනවායි කිය. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකයි මේ කියන්නේ. ඉතින් අපි යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ඉඳගෙන ඉන්න භවයේ හිත అలවලා ඉඳගෙන ඉන්න කාලේ පුරාවට විනාඩි 10ක් 15ක් 20ක් 40ක් ඉන්න පුළුවන් නම් ඉතින් ඒක ඉතින් ලොකුම ලොකු නිවනක් තමයි. ඉතින් අපි මේක අද අඳුනගත්තට පස්සේ දැන් අඳුනගත්තට පස්සේ අපි උත්සාහ කරන්න ඕනේ මහා දන්නා ක්‍රම සහ විදි අනුව මේ ඉඳගෙන ඉන්න වෙලාවදී ඉඳගෙන ඉන්න බව දැන ගැනීම ඒක සහතික කරගන්න ඕනේ ආභෝග කරලා ඒකයි අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් පැරණි අය භාවනා කරලා පෙර සංසාරේ පුරුදු තියන අය මෙහෙම ඉඳගත්තර පස්සේ ඒකට මේ ආභෝග කිරීමට තව සලකුණු තියාගන්න. නිමිති ගන්න. ආලම්බන තියෙනවා. ඒකට තමයි හුස්ම ගන්නවා කියන්නේ කයට හිත ඇවිල්ලා නම් කයේ මේ අනිවාර්යම නැත්තම් අනිච්ඡානුකෝ සිදුවෙන හුස්ම ටික වැටෙන්න පටන් ගනී. ඒක අර කයට හිතවත්ත බවට ලකුණක් විතරයි. සමහරෙකුට හුස්ම ගන්න නිසා බය උදරේ පිම්බීම හැකිලිම අනුව ඇඳගෙන ඉන්න ඇඳුම් වල සිවුරු වල කය ගෑවෙන හැටි පිම්බෙන හැටි වැටේ. ඒ ඔක්කොම අතිරේක ලකුණු. ඒ නිසා ඉඳ ගන්න බව දැනගත්තට පස්සේ අපි අර වගේ අභ්‍යන්තරගත කරුණු රාශියක් ආධාර උපකාර කරගෙන අර ඇතුළට ආපු හිතට සාදර වෙලා දිගට පවත්වනවා. එහෙම නැත්නම් හිත පිට ගියා නම් අපි කල්පනාවක් දිගේ අතීතයට ගිහිලා පශ්චාත්තාප වෙනවා අනාගතයට යනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන හිතනවා වෙන තැනක් ගැන හිතනවා. ඒව එකක්වත් අකුසල් නෙවෙයි. ඒ නිසා මේවට හිත නරක කරගන්නේ අපි ඒ වෙනකොට කුසලතාවයක් දාගන්න. එහෙම පිට ගිය හිත නැවතත් කයට ගෙනල්ලා රාභෝ කරපිකේ හිත පාත්වනවා. හිත පැවැත්වුවට පස්සේ පිට ගිය හිත නැවත අරගෙන පැවැත්වුවට පස්සේ එහෙම දෙයක් නොවිච්ච ගානට හිත නරක කරගන්න තෝ යන්න පුළුවන් නම් ඒක තමයි ඉතින් ටිකක් කල් භාවනා කරපු එක්කනාගේ ගුණේ ගතිය ස්වභාවය ඒක තමයි පුහුණු කරන්නේ. ආධුනිකයෝ කරන්න පුළුවන් තරම් කායට හිතේ ආලු කරගෙන තියාගන්න එකයි. ඒ නිසා අපිට මේ වෙලාවේදී නිස්සද්ද භාවය ටිකක් අගය කරන්න වෙනවා. පහසු ඉරියව්වක ඉන්න වෙනවා. වේදනාඩ වෙලා නිදිමත නැති කරගන්න. ඒ වගේම කය යම් කිසි වේදනාකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒක පුළුවන් තරම් සමනය කරගෙන පටන් ගන්න. පහසුවෙන් වාඩි වෙලා. ඉතින් දැන් අපි යන්න හදන්නේ මේක ක්‍රියාවත් කරන්නයි. ඉතින් මම ඉල්ලා ඉන්නවා සියලු දෙනාට මේ ඉදිරියට තියෙන කාලය සත්‍යමත් වාඩි වීම සඳහා අවශ්‍ය සුදුසුම පරියන්කය සකස් කර ගන්න. ආසනය සකස් කරගෙන සමබරව වාඩි වෙන්න වාඩිනාට පස්සේ අපි හිත කයෙහි පැවැත්වීමේ ප්‍රයත්නය කරනවා. ආනාපානය මුල් කරගෙන හෝ පිම්බීම හැකිලි මුල් කරගෙන නැත්නම් ඉන්නා බව දැන ගැනීම හරහා ඉතින් මම හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා පටන් අරමට කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ කාමාට හම්බ වෙච්ච වෙලාවේ ප්‍රශ්න වශයෙන් ලියලා ඉදිරිපත් කරන්න අපි ඒක සාකච්ඡාවට ලක් කරමු. ඉතින් මේ හඳුනා දීමෙන් පස්සේ මගේ භාවනා මෙහෙවීම නතර වෙනවා අපි සමූහයක් වශයෙන් පරියන්ක භාවනාවට යනවා. සියලු දිනාට මේ දවස රත් වෙන්නේ ඉස්සලා හම්බෙච්ච මේ කාලය සාර්ථක සතිමත් පරියන්කයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.